සූත්‍රයන්හි සූත්‍රාන්තිකෙහි වෙන සංයෝජනවල වෙනසක් සූත්‍රාන්තයේදී කාමරාග සංයෝජනය, රූපරාග සංයෝජනය, අරූපරාග සංයෝජනය, පටිඝ සංයෝජනය, මාන සංයෝජනය, ඉද්ධි සංයෝජනය, සීලබ්බත පරාමාස සංයෝජනය, විචිකිච්ඡා සංයෝජනය, උද්ධච්ච සංයෝජනය, අවිජ්ජා සංයෝජනය කියලා 10ක් එහි කාමරාග රූප රාග අරූප රාග කියලා සංයෝජන තුනක් දක්වනවා. ඒ තුනටම ධර්ම වශයෙන් ඇතුළත් වන්නේ ලෝභය. ධර්ම වශයෙන් ලෝභය. ඒ කාම වස්තුන්, කාම භූමි පිළිබඳව ඇත්තා වූ රාගය, කාම රාග සංයෝජන. රූප භවය, ඒ රූපාවචර කුසල් පිළිබඳව ඇත්තා වූ ලෝභය, ආසාව රූප රාග සංයෝග. අරූප භවය ඒ අරූපාවචර කුසල් පිළිබඳව ඇත්තා වූ ආසාව අරූප රාග සංයෝග. එහෙම ඒ භවත්‍රය වශයෙන් අරගෙන කාම රාග සංයෝජන, රූප රාග සංයෝජන, අරූප රාග සංයෝජනයයි ලෝභයේක අවස්ථා තුනක් දක්වනවා සංයෝජන වශයෙන්. ඊළඟට පටිඝ සංයෝජනය, ඊවේ ද්වේෂය මාන සංයෝජනය මානය ditthi සංයෝජනය සීලබ්බත පරාමාස සංයෝජනය ඒ ditthiyම ඇතිවන අවස්ථාවක් හැටියටයි සීලබ්බත පරාමාසය කියලා වෙනම සංයෝජනයක් දක්වා තියෙනවා. ditthi සංයෝජනයේ කියන විට කවර හෝ දෘෂ්ටි ඊට ඇතුළත් වෙනවා. විශේෂයෙන්ම ditthi සංයෝජනයේ කියා දක්වන තැනදී දෙන්නා පුදන්නේ අනත්ති දින්නම් නැති ඉත්තං ආදි වශයෙන් එන දසවස්තුක නිත්‍යාවිෂ්ඨය. සීලගත පරාමාස සංයෝජනයේ කියන එකෙන් දක්වන්නේ ඒ අන්‍ය සීල වෘත අජ සීල අජ වෘත ගෝර සීල ගෝ වෘත ආදී ඒ වැරදි සීලයන් වෘතයන් ඒ විමුක්තිය පිණිස හේතු වෙනවායි කියා ගන්නා වැරදි දෘෂ්ටිය. ඔව් සීලබ්බත පරාමාස සංයෝජන. ඊළඟට විචිකිච්ඡා සංයෝජනය කියවේ විචිකිච්ඡාවමයි එය සිත් වශයෙන් නම් විචිකිච්ඡා සම්ප්‍රිත සිතෙහි ලැබෙන උද්දච්ච සංයෝජනය එය හැම අකුසල් සිතකම ලැබෙන ධර්මයක් උද්දච්චය එද සංයෝජනයක් අවිද්‍යා සංයෝජනය යන්නේ මෝහය අවිද්‍යා සංයෝජනය එහෙම සූත්‍රාන්තයේදී ඒ සංයෝජන 10ක් දක්වා තියෙනවා ඊට වඩා ටිකක් වෙනස් අභිධර්මයේදී සංයෝජන 16 පිළිබඳව දක්වා තිබෙන කරුණ. කාමරාග සංයෝජනය කියා අර මුලින් සූත්‍රාන්තයේදී ආපරිදිම කාමරාග සංයෝජනය කියලා එකක් තිබෙනවා. රූපරාග අරූපරාග සංයෝජන කියන මේ දෙකම වෙනුවට අභිධර්මයේ කියන්නේ භවරාග සංයෝජන. ඒ රූපාරූප භවයන් තමයි එතන ගන්න භවරාග සංයෝජනය. ඊළඟට කටිග සංයෝජනයේ මාන සංයෝජනයේ දික්ඛි සංයෝජනයේ සීලබ්බත පරාමාස සංයෝජනය අර සූත්‍රාන්තයේදී එක්වූ පරිදිමයි. විචිකිච්ඡා සංයෝජනය ඊළඟට එනවා ඉස්සා සංයෝජනය මච්චරිය සංයෝජනය කියලා දෙකක්. මේ දෙක සූත්‍රාන්තයේ යෙදෙනයි. ඉස්සා සංයෝජනය මච්චරිය සංයෝජනය. අනිත් එක තමයි අවිද්‍යා සංයෝජනය. මේ විදිහට ඈ? ඔව් ඒක මේක නෑ නේද? දැක්ෂේ නෑ. ඒ එහෙම සංයෝජන බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවවලදී වදාරා පිළිෙන පරිදි ඒ සංයෝජන කියන වචනය වලින්ම දැක්වෙන්නේ සත්‍යයන් සංසාරෙහි යොදවන ධර්ම. සත්‍යයන් සංසාරෙහි යොදවනවා සංසාරෙහි බඳිනවා කියලා තේරුවේ ඒවාට සංයෝජන කියන. ඒවා සිංහලෙන් දක්වා තිබෙන්නේ රැහන් කියලා. රැහන් ඒ ත්‍රි සංයෝජනයන් ප්‍රත්‍යජන සම්තාවේ කිසිදු අඩුවක් නැතිව පවතින. ප්‍රත්‍යජනයේ තුල මේ කියන ලද සූත්‍රාන්තෙහි දැක්වෙන පරිදි වේවා අභිධර්මෙහි දැක්වෙන පරිදි වේවා. ඒ සංයෝජන ඉපදීමේ ශක්තිය නැත්නම් ඒ සංයෝජනයන් පවත්නා බව සෝවාන් පුද්ගලයාගේ පිළිබඳව නම් කිසි වෙනසක් නැහැ. ඒ එකද සංයෝජනයක්වත් ප්‍රහීන කලයි කියා සෝවාන් පුද්ගලයා හැර ප්‍රත්‍යඥයේ පිළිබඳව කතා කරන්නේ. සෝවාන් පුද්ගලයාගේ පටන් තමයි මේ සංයෝජනයන්ගේ ප්‍රහාණය සිදු කරන්නේ. සෝවාන් කියනකොට සෝවාන් මාර්ගය. සෝවාන් මාර්ගය උපදවා ගැනීමෙන් අප දන්නවා සෝවාන් මාර්ගය උපදිනවා කියනකොටම ඒතනත්තා ලෝකෝත්තර සිතකින් නිර්වාණය අරමුණු කරගන්නවා. නිර්වාණය සාක්ෂාත් ඒ නිර්වාණය සාක්ෂාත් කිරීම නිසා සංයෝජන වශයෙන් පැවති ඒ සංයෝජන ධර්ම වලින් දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ සංයෝජන අපි ඒක සක්කාදිට්ඨි කියලා දක්වනවනේ ඒ දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සංයෝජන කියන සූත්‍රාන්තයේදී දැක්වෙන සංයෝජන නැති සූත්‍රාන්තයේදී එහෙමද දක්වන්නේ ඊළඟට අභිධර්මණයෙහි එන පරිදි සංයෝජන ගැන කතා කරන විට ඒ ඉස්සා සංයෝජනය මච්චරිය සංයෝජනය කියලා දෙකක් දැක්වරේ අනේ ඒ දෙක සෝවාන් මාර්ගයෙන් නැති කරන ධර්ම දෙකක් වශයෙන් ඒවා ඇතිවන්නේ නම් ද්වේෂ මූල සිත්වල අපි දන්නවා ද්වේෂ මූල සිත් දෝමනස්ස සහගත පටික සම්පජිත්තා සංඛාරක සිත දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංකාරික සිත කියන මේ සිත් දෙකෙහි තමා ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන ඒ චෛතසික ඇතැම් විටක වෙන වෙනම යෙදෙන්නේ. එහෙමද යෙදෙන්නේ? අපි අභිධර්මාර්ථ සංග්‍රහයේදී ඒ පිළිබඳව ඉගෙනගෙන තිබෙනවා. ඒ චෛතසික තුන අමියට යෝගී චෛතසික තුනක්. ඒ වගේම මේ චෛතසික තුන නානා යෝගී චෛතසිකය කියලා කියනවා. අමියත යෝගී කීවේ ඒ ඉස්ලාමච්ඡේර කුක්කුච්ච කියන තුන ද්වේෂ මූල දෙසිතෙහි යෙදෙන බව නියතන. ද්වේෂ මූල දෙසිතෙන් දෙසිත ඇති වෙනවා ඊර්ෂාව මාත්සරිය කුක්කුච්චය කියන මේ තුනම නැතිව. නමුත් යම් විටක ඊර්ෂාවක් ඇතිවන්නේ නම් ඒ ඇතිවන්නේ ද්වේෂ මූල සිතෙහි. මසුරු කමක් ඇතිවන්නේ නම් ඒ ඇතිවන්නේ ද්වේෂ මූල සිතේ. ඒ වගේම කළ අකුසල් නොකළ කුසල් පිළිබඳ පසුතැවෙන ආකාරයක් ඇතිවන්නේ නම් මේ කුකුච්චය ඇතිවන්නේ ද්වේෂ මූල අනේ ඒ නිසා ඒ කෙනෙකුට ටිකක් හිතා ගන්නට අමාරු විය හැකි ද්වේෂ මූල සිත සෝවාන් මාර්ගයෙන් නැති කරන්නේ නැහැ. මේ නැතිවන්නේ අනාගාමී මාර්ගය. නමුත් ඒ ද්වේෂ මූල දෙසිතෙහි උපදනා ධර්ම දෙකක් වන ඊර්ෂාවත් මසුරුකමක් කියන ඒ දෙක සෝවාන් මාර්ගයට පැමිණීම නිසා නැතිව යන බව දක්වනවා. ඈ මොකද? නෑ මසුරුකමේ කියන්නේ ලෝභය නෙවෙයි. මසුරුකමේ කියන්නේ ද්වේෂයත් එක්ක යෙදෙන. අත්තනෝ සම්පත්‍ති නිගූහන ලක්ෂණ මච්චරියන් කියලා දක්වන්නේ සමාජයේ සම්පත් අනුන්ට සාධාරණ වෙන යම්යන්ෙන් ප්‍රයෝජන ගන්න නොකමැති වන ස්වභාවය ඒක ද්වේෂයක් සමගයි දුම්නසත් සමගයි මච්චරිය හැබැයි කෙරේ තමන්ගේ වස්තුව තමන්ගේ දෙයක් අන්යන්ට නොදීමට හේතු වන කරුණු ඔය මච්චරිය පමණක් නෙවෙයි. සමහර විටක ලෝභයක්. තමා බොහෝම ප්‍රිය කරන, තමා අනුන් කරන යමක් තවත් කෙනෙකුට දෙන්නට නොකමැති වෙන බවක් يعني දෙන්නේ නැති බවක් ඉන්නේ ඇතිවන්නට පුළුවන්. ඒ විදිහේ නොදෙන බවක් ඇතිවන්නේ ලෝභය නිසා. මසුරුකමයි කියන එක ඊට දෙනවා. මේ මසුරුකම ලෝභය ඊට උපකාර වෙන්නට පුළුවන්. නමුත් ලෝභ මූල සිතෙහි නෙවෙයි මසුරුකම යෙදෙන්නේ. ද්වේෂ වෙනස. අනේ ඊර්ෂාවයි මසුරුකමයි කියන මේ දෙකත් සෝවාන් මාර්ගයෙන් නැතිවන ධර්ම දෙකක් වශයෙන් දක්වා. මේක හොඳට පැහැදිලි වෙනවා අර සත්තපංග සූත්‍රයේ සක්‍රියා බුදුරජාණන් වහන්සේගෙන් අසු ප්‍රශ්නේ පැහැදිලි වෙනවා. සක්‍රියා ඒ ඊර්ෂා මත්සරය කියන දෙක සෝවාන් වීමෙන් නැති කරගත්තා. දැන් අනේ එහෙම මේ සංයෝජන පිළිබඳ දැනගන්නට ඕන කරුණු අනිත් සාමාන්‍යයෙන් අප දන්නවා ඒ සෝවාන් මාර්ගයේ සක්කාය දිට්ඨි චිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන සහ මුලින්ම නැතිය. ඒ ඊළඟට කාමරාගය සංයෝජනය, පටිඝ සංයෝජනය කියන මේ දෙක තුනී කිරීම සතරදාගාමි මාර්ගයෙන් සිදුවේ. ඒ දෙක එහෙම පිටින්ම නැතිවීමත් අනාගාමි මාර්ගයකට වාට දීමෙන් සිදු කරනවා. ඊළඟට ඉතිරිවන රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිජ්ජාවය කියන ඒ සංයෝජන රහත් මගින් නැති කරා. රහත්. දැන් ඒකයි ඒවයි මේ සංයෝජන ගැන පිළිබඳව දැනගන්නට තිබෙනවා. එතකොට සංයෝජනේ කියන්නේ සත්වයන් සංසාරයට බැඳ තබන ධර්ම. ඒ සසරින් එතරවන්නට ඉඩ නොදෙන ධර්ම. මොයේ මේ සංයෝජන කියන කොටම ඒවා හැම එකක්ම අකුසල ධර්ම. අකුසල ධර්ම. ඒ එතන එක තැනකවත් නැහැ මේ කුසල ධර්මයක් සඳහන් ගන්න. එහෙම නැත්නම් ඒ කුසල අකුසල් දෙකට ඒ අවස්ථාවලදී අතුලත් වෙන ධර්මයක්වත් නෙවෙයි ඉන්නේ දක්වන්නේ. ලෝභ දිට්ඨි මාන දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච ආදී ඒ අකුසල ධර්ම මිසක මේ සංයෝජන කතාවට ඇතුළත් වන්නේ නැහැ කුසල ධර්ම. ඒ නිසා එයින් තේරුම් ගන්නට තිබෙන්නේ එක කාරණයක් තමයි මේ සත්වයන්ගේ සංසාර ගමන නැවැත්වීමට බැරිව තිබෙන්නේ මේ සංයෝජනයන් නිසා. ඒ නිසා මේ සංසාර ගමන ක්‍රමයෙන් අඩු කරන්නේ ඒ ඒ සංයෝජනයන් නැති කිරීම නිසා. ඒ සංයෝජනයන් නැති කිරීම ඒ තදංග වශයෙන් සිදු කොට ඒ සංසාර ගමන නවත්තන්නට බෑ. විස්කම්බර වශයෙන් නැත්නම් මේක සංයෝජන අපි යටපත් කරනවා. එහෙම කරලත් ඒ සංසාර ගමන නවත්වන්න බෑ. සංසාර ගමන නැවැත්වීම කියලා ඉතින් කියන්නේ ඒ සංයෝජන ආදී ඒ ක්ලේශ ධර්ම සියල්ලකීම නැවත නූපදන ආකාරයෙන් සමුච්ඡේද ප්‍රහාණය දුක්ඛය. අනේ සමුච්ඡේද ප්‍රහාණය දැක්වීමට තමයි මාර්ග කුසල් ධර්ම. ඒ නිසා ඒ මාර්ග වග්ය සංයෝජනයන් කවරේදයි තේරුම් ගන්නට ඕනේ. තේරුම්ගෙන ඒ මාර්ගයන් උපදවා ගැනීමේ කැමැත්ත තමා තුළ ඇති කරගන්න. මොකද සසර කියන එක භයානකයි. කෙනෙකුට ඇතැම් විටක සංසාරය පිළිබඳව තිබෙන භයානකකම නොඇතෙන්නට හේතුවක් වෙනවා මේ ලබා තිබෙන සුගති ආත්ම භාවය. ඒ වගේම බොහෝ දෙනෙකුට විඳින්නට සිදුවන දුක් හිරිහැර කරදර එහෙම නැති වෙනකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් මොකක්ද මේ දුකයි කියන්නේ. කොහොම අපට එහෙම එකක් නැහැ නේ කියලා එහෙම හිතෙන්නට නමුත් මේ සංසාර දුකයි කියන එක මේ අපට ලෝකයේ දෙස බලන විට කෙනෙකුට කෙරෙන්නට ඕන. හැමදාම මිනිසා මිනිසාවම උපදින්නෙත් නැහැ. ඇතන් විටක මිනිසුන් තිරිසන් වලත් උපදී. තිරිසන් බවට හේතු වන කරුණු නැත්නම් කටයුතු කළොත් තිරිසන් බවට යනවා. ඒ බුදුරජාණන් වහන්සේ ඒ බව දේශනා කළා. මෙතනට මතක ඇතිනේ අර කුක්කුර වටිය සූත්‍රයේදී සඳහන් වන්නේ ඒ කුක්කුර වෘතය ආරක්ෂා කළ ඒ වගේම ගෝධතේ ආරක්ෂා කළ දෙදෙනෙක් යලි උන්වහන්සේ ඉදිරියේ කෙනෙක් බල්ලෙකු හැටියට රවුමක් ගහලා එම ලැග්ගා අනිත් එක්කෙනා ගොඩෙකු හැටියට එතන ඉදිරිහි නැගලා ඔවුන්ගේ වෘතේ නිසා ඔවුන් ලබන සුගතිය කෙවඳු දෙයි කියලා ඇහුවා. ඒවනේ මේ බල්ලෙකු නොවි බල්ලෙක් වගේ. මේ වෘතය සමාදන්ව රැකීමේ හේතුවෙන් මරණින් මතු යන්නේ බල්ලන් අතර කෙනෙක්. ඒ වගේමයි ගොනුන් අතරට අනිත් එක්කෙනා යන්නේ. මේකෙන් අපට තේරෙනවා ඒ මිනිසත් බව ලබා සිටිලා. ඒ මිනිසුන් වූ අයට Tamanගේ කර්මයට අනුව ත්‍රිසංග උපදින්නට එහෙම ත්‍රිසංග උපදින්නට සිදු වුණාම ඒ ත්‍රිසංගත සතෙකුට ලැබෙන දුක් කොයි තරම්ද කියන එක සාමාන්‍යයෙන් හිතා ගන්නට වන පිටින්ම බලවත් සතෙකු තමාව අල්ලාගෙන ඉරලා සෑලි කරලා මරාගෙන තමයි. ඉතින් එවිට ඒ සතාට මොකක්ද ඇතිවන්නේ? ඒ සතාට ඇතිවන්නේ මරණ දුකට භාජන දෙමින් ඒසා දුකක් විඳින ඒ සතාට ඇතිවන්නේ තමාව මේ වදහෙට පත් කරන අනිත් සතා කරදී කොයිතරම් වූ වෛරයක්ද? එහෙම හිතේ වෛරයක් ඇතිවමයි මැරෙන්නේ. ඉතින් මැරිලා එහෙම මැරුණාම නැවත සුගතියකට දෙයන්නේ. නෑ ඒ යන්නේ දුර්ගතිය. ඔය විදිහට වරක් එහෙම ආපේ භාවයකට කියෝ. එයින් බේරෙනවා කියන එක අමාරුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාලා බාල පඬිත සූත්‍රයේ හිටි ඒ දිනතුන් නිතරම අහලා පුරුදු අර කාම කච්චපෝපමාවයි කියන එක ඒ බාල පඬිත සූත්‍රයේදී සමාපුරුජානන් වහන්සේ වදාළා. කන කැස් බෑවා වියසුදුරෙන් අහස දකින්නයි කියලා අර ලෝහඩ සංග්‍රහ වෙන්නේ. ඒකේ බුදුරජාණන් වහන්සේ වදාළේ ওই බාල පඬිත සූත්‍රය. බාලයා කියන්නේ කවරෙක්ද? පඬිතයා කියන්නේ කවරෙක්ද? බාලයා දැනගන්නද පුළුවන් ක්‍රමයක් මොකක්ද ඒ විචින්තිත චින්ති දුබ්භාසිත භාසි දුක්කට කම්මකාරී නොසිතිය යුතු නරක දෙයක් සිතන ඒ වගේම නොකිය යුතු නරක දෙයක් කියන නොකල යුතු වැරදි දෙයක් නරක දෙයක් කරන එහෙම දැනත්තා තමයි බාලයක් ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා ඒ බාලයා ඒ විදිහේ නොසිතිය යුතු දෙයක් සිතන බවක් මුතිය යුතු දෙයක් කියන බවක් එවැගේම වැරදි නරක ක්‍රියාවක් කරන බවක් නැත්නම් කොහොමද පඬිතයෝ දැනගන්නේ මේ බාලයෙක්යි කියලා ඒ බුදුරජාණන් වහන්සේ වදාළා ඊළඟට ඒ ඒ බාලයාගේ බාල ක්‍රියා හේතු කොටගෙන ඔහුට ඒ ජීවිතයේදී මන් විඳින්නට සිදුවන දුක් ගැන සඳහන් කරනවා ඒ ජීවිතයේදීම වෙනින්නට සිදුවන දුක් සමහර විටක ඒ බඳු වැරදි කරපු අය අල්ලලා දඬුවම් කරන අවස්ථාවලදී විඳින්නට සිදුවන දුක් ගැනත් ඒ වගේම Taman වයස්ගත වෙලා තමගේ වැඩ කටයුතු වලින් ඉවත් වෙලා නිවි හැනහිල්ලේ Tamanගේ පසුගිය ජීවිතය පිළිබඳව සලකා බලන විට ඔහුට Taman කරපු වැරදි ක්‍රියා මතක් වෙදී එන ඒ අවස්ථාවේදී රූප බලවත් ශෝකයකට සන්තාපයකට පත් අනතුරුව ඒ භවයෙන් ගිලිගී දුර්ගතියෙහි උපන්කල් මහත් වූ දුක් වලට භාජන වන්නට සිදුවේ. ඉතින් එහෙම ඒ නිරය පිළිබඳව ඊළඟට තිරිසන් භව පිළිබඳව പ്രേත භව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ දේශනා කරලා වරක් එහෙම දුර්ගතියකට ගිය කෙනෙකුට සුගතියට එනවයි කියන එක අමාරු බව දැක්වීමටයි බුදුරජාණන් වහන්සේ අර කනකැස් බෑවා පිළිබඳ වූ උපමාව දේශනා කළේ. එහි එල්මේ ඒ කන ඒ කනකැස් බෑවයි කියන්නේ ඒ ස්දාවාගේ ඇස් දෙකෙන් එක ඇහි පෙනෙන්නේ. ඒ නිසායි කනකැස් බෑවයි කියන්නේ. ඒ කැස් බෑවා මුහුගේ යට සිටින්නේ බුදුරජාණන් වහන්සේ උපමාවක් දක්වනවා. ඒ මුහුදේ යට සිටිබ ඒ කැස් බෑවා. අවුරුදු 100කට වරක් උඩට එන්නේ. ඒ අවුරුදු 100කට වරක් උඩට එනකොට තවත් සිද්ධියක් සම්පූර්ණ වෙලා තිරෙන්නට ඕනේ. ඒ මොකක්ද? මේ පොළොව මත තිබුණු වියගසක් වර්ෂා ජලයට අසු වෙලා ගංගාවකට ඇද වැටිලා ඒ ගංගාවෙන් මුහුදට ඇද වැටිලා. ඇද වැටිලා ඉතින් ඒ වියගස එහාට මෙහාට මුහුදේ තාවෙමින් තිබෙනවා. මේ තාවෙමින් තිබෙන මේ දිය ගහ. ඒ ගහේ සිදුරක් පිටනවනේ. අන්න ඒ සිදුර හරියටම මේ කැස්බෑවා උඩට එනකොට මුහුදු පත්ලේ සිට උඩට එනකොට කැස්බෑවාගේ හිස මේ විය සිදුරෙන් ඇතුළු වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි මේ ඒ ඕන කරන දේ දැනේ අහස දැමීම හෝ කුමක් හෝ සිදුවන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ අස්කනවා මහණෙනි ඒකේ සිදුවිය හැකි දෙයක්ද කියනවා ස්වාමීනි බොහෝම කලාතුරකින් සිදුවන්නට පුළුවන් දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි එනම් ඉක්මනින් සිදුවන්නට පුළුවන් ඊටත් වඩා අමාරුයි. වරක් නිර්යාදී අපායකට ගිය කෙනෙකුට එයින් මිදී සුගතියකට ඒ දේ කියන්නේ. එහෙම වදාරනවා. ඉතින් අපව සුගතිය පමණක් නෙවෙයි මේ සංසාරයේ ඇදගෙන යන්නේ මේ මේ සංයෝජනයක්. ඒව එකක්වත් නැති කර නොගත් කෙනෙකුට සංසාරයේ බොහෝම බියජනකයි. අප කවුරුත් දන්නේ නැහැ. මරණාසන්න අවස්ථාවේ මොන විදිහේ තත්වයක් අපේ සිත ගණීද ඒක කියන්නේ හරි අමාරු. ඒ හොඳටම සිත පුරුදු කරපු නැහැ කෙනෙක් නෙවෙයි නම්. සාමාන්‍යයෙන් නිකම්ම ওই ජීවිතයක් ගත කරපු කෙනෙකුට සිත මොන තත්වයකට ඒ අවස්ථාවේදී වැටේවිදයි කියන්නට අමාරුයි. එහෙම තත්වයක් තියෙනවා. භාවනාවකින් සිත පුරුදු කරපු කෙනෙකුට නම් සැනසීමක් තිබෙනවා. Taman භාවනාව දියුණු තත්වයකට ගෙන ගිය කෙනෙකුට. එහෙම නැත්නම් එහෙම කොයි කෙනෙකුටද? භාවනාව දියුණු තත්වයකට පවත්වපු කෙනෙකුට නම් ඒ අවස්ථාවක් භාවනාව කරගෙන යන්නට පුළුවන් ඒ ඒ හුරුව තිබෙනවා සිත පුරුදු කළ කෙනෙක් සිත දියුණු කළ කෙනෙක් ඒකයි දියුණු කරනවා කියන්නේ ඔව් සමහර එහෙම එකක් නම් එහෙම එකක් විතර නෙමෙයි මේ විදිහේ හොඳ වැඩක් කරගෙන සිටින විට කවුරුත් මැරෙනවා නම් ඒවට කියන්නේ දුර මරණ කියලා. එහෙම අය සුගතියටමයි යන්නේ කියලා පෙන්නනවා. ප්‍රාර්ථනාව විතරක් නැතිනේ ප්‍රාර්ථනාව හැම විටම කුණු ගැම්බියෙත්තේ තමන්ගේ ක්‍රියාකලාප. ක්‍රියාකලාපයක් තියෙනවානේ. දැන් ඒ නිසා කවර හෝ ප්‍රාර්ථනාව. දැන් අපි ගන්න කෙනෙක් දෙවියෙක් වෙන්නට ප්‍රාර්ථනා. එතන මිනිසෙක් වෙන්නට ප්‍රාර්ථනා කරනවා. ඒ දෙවියෙක් වෙන්නට තිබෙන ප්‍රාර්ථනාව වේවා මිනිසෙකු වීමට තිබෙන ප්‍රාර්ථනාව වේවා හරියන්නට නම් ඒ මිනිසත් බව ලැබීමට හේතු වන අකුසලයෙන් වැළකී කුසලෙහි යෙදෙන්නට ඕනේ දෙවියෙකු වී උපදින්නට හේතු වන පරිදි අකුසලයෙන් වැළකී කුසලෙහි යෙදෙන්නට ඕන. ඉතින් ඒ නිසා ඒ කරන්නට තිබෙන ප්‍රධාන දේ අර ප්‍රාර්ථනාව නෙවෙයි. ප්‍රධාන දේ නම් මොනම කරුණක් නිසාවත් Tamanගේ සීලාදී ගුණයන් කැප කරන්නේ නැතුව. ඒවා දිවියටත් හදන්නේ නැතනේ කියලා ආරක්ෂා කරන්න ඕනේ. ඒක එකක්. අනිත් එක හැකිතරම් කුසල දහම්ින් කිරීමෙහි යෙදෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් සිතට සිතට යමක් තියෙනවනේ සිත කොයි වේලාවකවත් අරමුණක් නැතිව පවතින්නේ නැහැ නේද? සිතෙහි කියන්නේ අරමුණක් ගැන පවත්නා ධර්මයක්. ඒ අරමුණක් ගැන පවත්නා ධර්මයක් වූ සිත බොහෝ සෙයින් පව් නොසිදුවන අරමුණක් ගැනයි පවතින්නේ. පව් හෝ පින් නොවන අරමුණක් ගැන පවතින්නේ බොහෝ සේ. ඒ මොකද සාමාන්‍යයෙන් මිනිසෙකුට ඇතිවන්නේ වීති සිත්වලට වඩා භවංග සිත් භවාංග සිත් ඇතිවන්නේ එම කොට චිත්ත වීති අතරත් බොහෝ භවාංග උපදිනවා. ඒ එකිනෙක කෙනාගේ නුවණේ තරා පිරෙන්නේ හැටිය. ඒ తত্ত্বය එහෙම පවතිද්දී තමයි අතරින් පතර උපදනා වූ කුසල් හෝ අකුසල් චිත්ත වීති වශයෙන් අපට උපදිනවා. දැන් ඒ එහෙම උපදනා වූ ඒ චිත්ත වීති බොහෝ සෙයින්ම ගන්නේ හොඳ පැත්ත නෙවෙයි නරක පැත්ත. ඒ කියන්නේ ප්‍රකෘති පරිදි ස්වභාවයෙන්ම සිත නැමිලා බර වෙලා හැරිලා පවතින මේ අලෝභයට නෙවෙයි ලෝභයට. අද්වේෂයට නෙවෙයි ද්වේෂයට. අමෝහයට නෙවෙයි මෝහයට. ඒ මොකද ලේසි පැත්ත ඒක. ඒක ලේසි පැත්ත. දැන් කෙනෙක් යමක් නිසා විනක් සිදු කර ගන්නවයි කියන එක ඉබේ සිදුවන දෙයක් නෙවෙයි. ඒක තමන් හිතන හැටි, ඒ ගැන සලකන හැටි තේරුම් ගෙන ඉවෙන්නට ඕන. එහෙම නැත්නම් ඕනේ දෙයක්, ඕනේ අරමුණක් තමන්ගේ ලෝභයට, තමන්ගේ ද්වේෂයට, ඒ දෙකම නැත්නම් හුදු මෝහයට හේතු වන්නට පුළුවන්. ඒ නිසානේ සමහර විටක අපි යම් කිසි අරමුණක් දෙන. ඒ අරමුණෙහි ඇලෙන්නෙත් නැතිව, ඒ අරමුණෙහි ගැටෙන්නෙත් නැතිව ඉන්නවා. නමුත් එපමණකින් කියන්නට බෑ තමා ඒ අරමුණ පිළිබඳව උපදවා ගත්තේ කුසලයක් එක්ක. ඒක්මත් නිසාද එක උපේක්ෂාවක් තිබෙනවා. ඒකට කියන්නේ අඥානුපෙක්ඛා. අඥානුපෙක්ඛා. ඒ මෝඩකම නිසා ඇතිවන උපේක්ෂාව. මෝඩකම. ඒ උපේක්ෂාව තමයි අපට උපදින්නේ මෝහ මූල සිතේ. මෝහ මූල දෙකක් තියෙනවානේ. එතන තිබෙන උපේක්ෂාවක්. අපි කිසිවක ඇලෙන්නේත් නැහැ, ගැටෙන්නේත් නැහැ. නමුත් ඒ උපේක්ෂාව උපදිනවා. ඒ උපේක්ෂාවෙන් යුක්ත වූ සිත උපදින. ඒ සිත නුවණින් යුක්ත වූ සිතක් නෙවෙයි. ඒ නිසා යමක් පිළිබඳව කෙනෙක් මධ්‍යස්ත වෙනවයි කියන එකෙන් හැමවිටම අදහස් කරන්නේ නැහැ. ඒ තරකා තුල ඒ මධ්‍යස්ත භාවය ඇති කර ගැනීමට හේතු වූ නුවණකුත් තිබෙනවා. එහෙම හිතන්නකො. ඒ නුවණ ඇති වෙන්නට නම් ඒක පුරුදු කරන්න පුරුදු කරන්න. ඒ නිසානේ වඩන්නට උගන්වන්නේ. ඒ නුවණේ කියන එක අනිත් ධර්ම මෙන්න වැඩි යුතුයි. දැන් අපට තිබෙනවා ශ්‍රද්ධාව. අපට ශ්‍රද්ධාව. නමුත් ශ්‍රද්ධාවේ කියන එක අපේ ප්‍රകൃතිය නෙවෙයි. ඒක ප්‍රകൃති ගතිය නෙවෙයි. ප්‍රകൃති ගතිය කියන්නේ අපි ශ්‍රද්ධාවට කියන එකට බර වෙලා නෙවෙයි. දැන් එක විදිහකින් අපට කියත හැකි ඕනේ නම් අපට ලැබුණු ප්‍රතිසන්දිසිත. අපි අපේ ප්‍රතිසන්දිසිත කුසල විපාකයක් ඒ කුසල විපාකයක් බැරි. ඒ කුසල විපාකයක් වූ එම් සිතෙහි සෝබන සාධාරණ චෛතසික සියල්ලම පිළිනවනේ. ඒ නිසා සද්ධා සති හිරියොක්කප්ප අලෝභ අදෝෂ කතර මධ්‍යප්පතා කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහිතා චිත්ත ලහිතා කාය මුදිතා චිත්ත මුදිතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාදුඤ්ඤතා චිත්ත පාදුඤ්ඤතා කායුජ්ජකතා චිත්තුජ්ජකතා කියන ඒ සෝබන සාධාරණ චෛතසික අපි මේදී ඉගෙන ගත්තා. ඒ 19ම ඒ සිතෙහි තිබෙනවා. ඒ සිතෙහි තිබෙනවා. ඒ වගේම අපි මේ ප්‍රතිසන්ධිය මේ භවය පිළිබඳ මුල් සිත ලැබුණේ పూర్ව භවයේදී අප විසින් పూర్ව භවයේදී හිත කලින් හෝ කරන ලද ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයක් නිසා නම් අපේ ප්‍රතිසන්ධි සිත ඥාන සංප්‍රයුක්ත ප්‍රතිසන්දියක්ද වෙනවා. ඥාන සංප්‍රයුක්ත ප්‍රතිසන්දියක් නමුත් ඒ ඥාන සංප්‍රයුක්ත ප්‍රතිසන්දියක් විහෙතුක ප්‍රතිසන්දියක් වීමම කෙනෙකුගේ සිත කුසල් පැත්තට හැරෙන්නටම කාරණයක් නෙවේ. කාරණයක් නෙවේ. තමන්ට ලැබෙන ආශ්‍රය, අහන්නට ලැබෙන ධර්මය, ඊමණ අහන්නට ලැබෙන ධර්මය. දැන් මේ පිළිතුරු හිතනවාද? මිත්‍යා දෘෂ්ටි අරගෙන සිටිනවා ලෝකෙහි මම වැඩි සංඛ්‍යාව ඒ අය කියලා. ඒ අය අතරේ මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයෝ නැද්ද? බොහොම උසස් ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයෝ ඉන්නවා. නමුත් ඔවුන්ට නියම ධර්මයක් ලැබිලා නැහැ. හොඳ අසුරක් ලැබිලා නැහැ. ඒ නිසා අර ඔවුන්ට ලැබී තිබුණු ත්‍රි හේතුක ප්‍රතිසන්දිය නිසා ඔවුන්ට උත්පත්තියෙන් ලැබුණු නුවණ මේ මේ මිත්‍යා දෘෂ්ටිය තර කරන්නටයි උපකාර වෙන්නේ. උපකාර වෙන්නේ. ඒ නිසා හිතන්න තේපා කෙරේ ගෘහ හේතුක ප්‍රතිසන්දියක් ලැබීම නිසාම ඒ සම්‍යක් දෘෂ්ටික වෙනවයි මේ ඒ නුවණ හැමතිස්සෙම යොදාගෙන යහපතට හැරෙනවයි එහෙම කියන්නට බෑ. ඒ නිසා තමයි දැන් එහෙමනම් විහෙතුක ප්‍රතිසන්දියක් දීමම ප්‍රමාණවත් වෙන්නේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබීමම ප්‍රමාණවත් යයි කියලා දක්වන්නට පුළුවන්. එහෙම වදාළේ නෑ බුදුරජාණන් වහන්සේ. ඒ তৃෂ්ණා අවුල කැපීම පිළිබඳ වූ ප්‍රශ්නය උන්වහන්සේ ඉදිරිපත් කළ කල්ලි උන්වහන්සේ වදාළේ ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ඇති තැනත්තා ඊළඟට කළ යුතු දේ උන්වහන්සේ වදාළා. ත්‍රි හේතුක සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයන් ආතාපි නිකකෝ භික්ඛු සෝ ඉමං විජතේ ජත. ඒවා කිසිවක් වදාරන්නට උවමනාවක් නැහැ. මේ මේ කාරණේම නම් ප්‍රමාණවත් වань. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබනවා නැහැ. ත්‍රි හේතුක ප්‍රතිසන්දිලක් ත්‍රි හේතුක ප්‍රතිසන්දිලක් බුදුරජාණන් වහන්සේම ඇසුරු කොට උන්වහන්සේගෙන්ම ශාසනික පැවිද්දලක් දේවදත්ත අනුතුරු ආත්මභාවයේ අවීචි මහා නිලයට ගියේ උසස් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබලා ධ්‍යාන උපදවාගෙන අභිඥාත් ලැබූ තැනැත්තෙක්. මොකක්ද නේද? ඒ නිසා ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය නෙවෙයි. ඒක ඕනේ. නමුත් ඒ එකම යන්නට ඕන තව ඕන කරන දේ පිට. ප්‍රධාන කාරණේම තමා අසුර කියන. පිටිසක්. ඒ බඳුනෝම පිටිසක්. සමහර විටක ඔය ඔය අජිත කේස කම්බල මක්කලි දෝසාල නිගන්ත ධාතු පුත්ත ඔය කියන අය මේ හේතුක ප්‍රතිසංවිතයන් වන්නට බැරි නෑ. ඒ වන්නට බැරි නෑ. නමුත් ඔවුන්ට යහපතක් නේ නෑ ඒ නිසා. ඒ නිසා යහපතක් නේ. එබැවින් අසුර ආශ්‍රය ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ කල්යාණ මිත්‍රයා විපාය කියලා මේ ශාසනය කරති. ශාසනය කරති. කල්යාණ. ඒ මොකද ඒ කල්යාණ මිත්‍රයා කවරෙක් වුණා. ඔහුගෙන් තමයි මේ නියම මඟට තමන්ව හරවන්නට උපදේශය ලැබෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ ඒ උපදේශයේ ලෝකයාට දුන්නා. උන්වහන්සේ අනුශාසනයක් කළේ. උන්වහන්සේ එක්ක තිබුණ මේ බල. මොනවාද දස බල ධාරි. තුනුහන්සේට මේ අපායට යන එක්කෙනාව අපහාසයක් හේතුවට කරුණු කරන එක්කෙනාව එතනින් ඉස්සලා සුගතිෙහි තබන්නට බලයක් නැහැ. එහෙම බල උන්වහන්සේගේ බලය තිබුණා නම් උන්වහන්සේ අර කුණ්ඩ සීප රූපයටයි ඉස්සරහට ඒ ක්‍රියාවට මං වන්නේ. මොකද උන්වහන්සේට මහා කරුණාවක් තිබුණා. කර්මාව එහෙම කරන්නට පුළුවන් කවුරුවත් මා වෙනුවෙන් මා කරපු වැඩවල දැන් සමහර විටක මෙහෙදී නම් යම් යම් කරත්තක් කරලා ඒ වැරදි කරපු එකම මේ සංගවලා මේ තමන්ගේ වැරදි කරේ කියලා ඕනනම් දඩුවම් ලබන්නට පුළුවන් නමුත් කර්මයේ එහෙම විසඳීමක් කරන්නේ එයා කාටවත් බෑ අප වෙනුවෙන් අපවන්නේ තම තමන් විසින් කරපු කර්මයට අනුවයි විඳින්නට සිදුවන. ඒ නිසා අප බොහෝ විට හිතන්න ඕනේ. දැන් මේ සංයෝජන ගැන කතා කරලා මේ සංයෝජනයේ කියන ඒවා හේතු කොටගෙන අප කරන ක්‍රියා ඒ ක්‍රියා කිරීමට අපට තිබෙන්නේ දොරටු තුනයි. ඊට වැඩි දොරටු නැහැ. අපේ ශරීරය නම් කියනවා නරද්වාරයක්. කුණු වැඩි වෙනවා. එහෙම කියනවානේ නරද්වාරෝ මහා වඩෝ. මේ නව දොරටුවක් තිබෙනවා අසුචි අපවිත්‍ර දෑ වැగిරෙන ඒ නිසාම මේ ශරීරය මහා ධනයක් කියලා කියන්නේ. ඒ දොරටු ගැන නෙවේ. ක්‍රියා කරන කර්මද්වාර කියලා දොරටු තුනක් ඒවා තමයි කය වචන සිත කියන තුන් දොරේ කියලා හඳුන්වන්නේ. කය වචන සිත. බොහෝ දෙනෙක් මේ කයින් කරන වැරදි පිළිබඳව වියක් දක්වනවා. සියක් දක්වනවා කයින් සිදුවන වැරදි. ඒකට මේ කයින් සිදුවන වැරදි වලට මිත්‍යා ආජීව වශයෙන් ඒ වගේම අර මේ අරන් ආජීවයට ඇතුළත් නොවන පරිදි කරන වැරදි තිබෙනවනේ කයින් කරන්නේ. ඒ වැරදිවත් යාපියන් සතුන් නැරීම, සොරකම් කිරීම, කාර්යචාර. ඒවා පිළිබඳව පිළිකුලක් නොකළ යුතු බවක් නොකළ යුතුමයි කියන හැඟීම බොහෝ දෙනා තුල තිබෙනවා. ඒ නිසා කාගේවත් දෙයක් කොයිතරම් වටිනා දෙයක්වත් ගැටිලා තිබෙනවා දැක්කත් ඒ තැන ගැටිලා තිබෙන දේ එතනත් අයිතිකාරයා සොයාලා දෙනවා මිසක් ඒ තමාට අයත් කරගන්නට කැමති නොවන බොහෝ සංඛ්‍යාවක් මිනිසුන් සිටිනවා. ඒ වගේ තරම් ශිෂ්ට සම්මතව ඒ කාරණේ පිළිබඳව සැලකෙනවා. කාගේවත් දෙයක් මත ඕන කරන්නේ නැහැ. එහෙම සැලකෙනවා. ඒ වගේම සතෙකුගේ ජීවිතය තොර කිරීමට බොහෝම පැකිලයි. නැසි නබුරේක සමද වූ කුඩා සතෙකුගේ වද ජීවිතය තොර කරන්නට පැකිලයි. ඒ වගේම අර කාම මිත්‍යාචාරයේ කියන ඒ ලාමක නිදීන අකුසලයේ පිළිගතද වෙලෙන්නේ නැති. නමුත් ඒ తত্ত্বය එහෙමම කියන්නට බෑ. ඒ අයගේ මේ කට පිළිබඳ අනිත්‍යය පිළිබඳව එහෙම කියන්නට බෑ. කියන්නේ වාග්්වාරය. වාග්්වාරය. මේ වාග්්වාරය බොහෝම නරක කරගෙන සිටිනවා. ඒ නිසා මා දන්නවා සමහර පින්වතුනි සමහර තැන්වලට යන්නේ නැහැ ඒ කටයුත්ත පටන් ගන්න අවස්ථාව දෙනතුනි. එන පැත්තකට වෙලා ඉන්නවා. එහෙම ඉන්නේ එතනට කියොත් සමහර විටක මුසාවාද, සමහර විටක මේ විසුනාවාච, එහෙම නැත්නම් සම්පත්තලාප කියන මේ ගොඩට වැටෙන දේවල් කතා කරන්නට සිදු වෙනවා. මා ඒ නිසා දවසක් මහත්මයෙකුගෙන් ඇහුවා. ඇයි මොකද අකුරට කියන්නේ? මෙහෙම කරා. මෙහෙම කළා. ඒ කියන්නේ කටේ පරිස්සම් කරගන්න ඕනේ නිසා කියන්නේ. ඒකත් කටේ කියන එක අපට පිළිදෙන මේ ශරීරයෙහි පිළිදෙන ඉතා වැදගත්. අවයව. එයින් ප්‍රධාන කාරණේ හැටියට අප සැලකෙනවා අපිට ජීවත් වෙන්නට ඕන කරන ආහාර පාන මේ කටිනුයි ඇතුළු කරන්නේ. ඒ නිසා එයත් බොහෝම වැදගත් කරුණක් සේසලක ඒකද කටේ උපකාරය අපට ලැබෙන නිසා ඒකත් මුල් තැනක් ගන්න. නමුත් ඒක අප පමණක් නෙවෙයි ඒ අත පිදෙන ත්‍රිසංගත සතුන් කලා. ඒ කාරණයට Tamange කට යොදා ගන්න. යොදා ගන්න. යොදා ගන්න. කියන අපට කතාක් ලැබිලා තිබෙන්නේ මේ ලෝකෙ තිබෙන හැම දෙයක් ගැනම කතා කරන්නට නෙවෙයි. අපි යම් කතාවක් කරන විට ඒ කතාවෙන් අහගෙන ඉන්න තනත්තාගේ සිත් තුළ එතෙක් ඇති වූ ලෝභ දෝෂ මෝහ කියන මේවා වීනම් ඒවා දුරු වීමට හේතු වෙන කතාවක් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් ඈ ඔව් ඒක තමයි ඉතින් ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. උන්වහන්සේ ඒ නිසාම වදාරනවා. ඒ නිසාම වදාරන්නේ සම්නිසුන්නානං භික්කවේ වරං කරදීයක්. ධම්මේවා කතා අරියෝවා කුඤ්ඤේ භාව අරියෝවා කුඤ්ඤේ එක්රසුවන් විසෙමින් කළ යුතු වැඩ දෙකක් තිබෙනවා ධම්මේවා කතා ධාර්මික කතා එහෙම නැත්නම් ආර්ය කුෂ්ණී භූත භාවයේ කියන නිශ්ශබ්දව සිටීම ඒ තමන්ගේ නම් කිසි භාවනාවක් තිබේ නම් එයට සිත යොමු කරගෙන එලෙස කුෂ්ණී භූතව සිටීම ඒ ඒ නිසා මේ කතා කිරීමේ කියන එක බොහෝම පරිස්සමෙන් කරනවා. කොයි වේලේ තමයි අන්නර මේ කින්නතු අර ජාතක කතාවක් කියන රජකම කූපෝල කළා මේ විතරම කතා කරන මිනිස්යාට කාටවත් උගන්වන්නේ. ආ ඒ නිසා <laughs> අර විදීනේ දක්ෂේ අල්ලාගෙන ඔහුගෙන් ඇහුවා ඔබට පුළුවන්ද මේ විදිහේ වැඩක් කරන්න? පුළුවන් කියලා. ඉරේ මෙහා පැත්තේ කියන්නේ කිව්වා කතා කරන මිනිහා. ඉරේ හැදුවා පොඩි සිදුරක්. මේ සිදුරෙන් අරවන්සුවා කතා කරන කරන ගානේ එලිබෙටි විස්සා. අර මේ කතාව නවත්තන්නත් බෑ මේ කටුක වටිනකොට මේක දිලන කතාවක්. එහෙම කතාවක් තියෙන්නේ. ඒ මොකද මේ කතාවේ කියන එක බොහොම වැදගත්. කතාව ඉතාම වැදගත්. අප දන්නවනේ. දැන් මේ අස්සජී හාමුදුරුවා උන ගැසුණු නැත්නම් උපතිස්ස පරිබ්‍රාජකයන්ට ගුණ ගැසුණා අස්සජී හාමුදුරුවා. ඒ දෙදෙනා අතර ඇති වුණාලි කතාවක් කතාව. ඒ කතාව කොයිතරම් වැදගත් කතාවක්. ඊළඟට අර අතතිබෙන නිසානේ ජීවේ කියන්නේ ඔබ වහන්සේ විචිකරේ ධර්මයේ ඔබ ධර්මයේ මට ටිකක් කියලා දෙන්න. මම බොහෝම ළඟදී මහාන වුණේ. මා ඒතරම් ධර්මයක් දන්නේ නැත. ඒ ශාස්ත්‍රීය වහන්සේ වැඩ සිටින්නේ අසලල් කැලේ. මට ඒතරම් දෙයක් අහන්න ඕනේ නැත්තේ. හුඟක් වචන ඕනේ නැත්තේ කාරණේ තමයි. ඉතින් කාරණේ පමණ කීවා. මේ ධර්මා හේතු ස්වභාවා තේසං හේතු තථාගතෝ තේසංච යෝ නිරෝධෝ එවං වාදී මහා සංඝ චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත ගාථාවක් වදාළේ. ඒකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා. ඒ අවබෝධය ලැබීමට තරම් නුවණ දිනු කරගෙන සසර කාර්මිකා ධර්ම පුරණ නුවණ දිනු කරගෙන ආපු කෙනෙකු නිසා. අනේ ඒ වගේ කතා කරන විට හැම විටම බලන්න ඕනේ කතා කරන කල්ප මේ කිය යුත්තක් නොකිය යුත්තක්. මේ කීමෙන් මට මට වැඩක් නේද? අසන්නාට වැඩක් සිදු නේද? එහෙම නැත්නම් මගේ සිතේ මේ කියන එක නිසා තරහවක් උපදීද? අසන එක්කෙනාගේ ඊට වඩා සිතේ බලවත් තරහවක් උපදීද? ඉත් බලන්න. ඒ නිසා එබැවින් උයි අර මා මේ විනෝද කියා පිළිනවා මේ ශ්ලෝකයක් ශ්ලෝකයක් කියනවා මුඛං පවිත්‍රං යවි බුද්ධවාක්‍යං චින්තේති යස්මින් කරුණා ගුණස්යා හස්තං පවිත්‍රං උපදදාති තාමං පාදං පවිත්‍රං ගමනං සුභංච දැන් ඒක ඒ ගාථාවෙන් ශ්ලෝකයෙන් කියන කාරණා තා වැදගත් මම ඒ ඒ කියන වැදගත්කම යන කෙනෙකුන් නිසා අත්‍යුතු දෙයක් සම්පියකදී ඔය පිළිබඳව යන්නට සිදු වුණා. දැන් අවුරුදු මම හිතන්නේ 15කට 18කට පමණ පෙර. ඔය ගාථා ශ්ලෝකේ කියන්නට සිදු වුණා මේ අභිධර්ම පාඩමක් උගන්වන අවස්ථාව. ඒ අවස්ථාවේදී මා කීවා අර හස්තං පවිත්‍රං සදදා දානං කියන එකට දන් දීමෙන් මේ අපිරිසිදු වෙනවා කියන්නේ. ඉතින් අපි කොයිතරම් ಜಾතිවලදී අත් දෙක නැතුව උපදින්නට ඇති. ඒ අත් දෙක නැති උපදිනාය සිටිනවානේ. ඒ වගේම මොනතරම් ಜಾතිවලදී උපතින් ලත් අත් දෙක අපේ කපලා දාන්නට ඇති. එහෙමත් වෙනවානේ. කපලා දාන්නට ඇති. දැන් අපට අත් දෙකක් ලැබිලා තියෙනවා. ඒ අත් දෙක ලැබිලා තියෙන්නේ කාටවත් වහන්න, කාටවත් මරන්න නෙවෙයි. ඒ අත් දෙකින් අන්‍යයන්ගේ තමන්ගේ යහපත සඳහා කටයුතු කරා. ඒ නිසා සංගමකට බොහෝ දෙනෙක් පුරුදු වෙලා තිබෙනවා මේ තමන්ගේ තිබෙන ලොකු කම නිසා ඉතාලේ එයාට යහපතක් කරනවා කියන්නේ වෙන අයලව සමහර විටක ගෙදර මෙහෙ කරුවන් ලව එහෙම ඒ දන් දෙරම කටයුතු කරන්නේ තමන් පැත්තකට වෙලා ඉඳගෙන එහෙම නෙවෙයි අපි අපේ අතින්ම දන් දෙන්නට ඕනේ අනුන් ලවා දන් දෙවන්නට ඕනේ අතින් දන් දෙන්නට ඕනේ අප පිළිසිදු වෙන ඒ අතින් ලබාගත් අත්දැකීම් ලැබෙන ප්‍රයෝජනයක් කොහොම හරි ඒ පන්තියේ උදා සිටි කාන්තාවක් ඊට පසු දිනක ඇයට යෙදුනා හීල් දාණය. පැවිදිව තිබුණ හීල් දාණය ඒ පන්සලේ බොහොම හාමුදුරුවෝ විකින්නලා ඒ හාමුදුරුවෝ අතරින් කීප නමකටයි Tamange දාන්නේ. අනිත් අයට වෙන තැනකින් ගේනවා. ඉතින් ඒ නිසා දානේ පිළියෙල කරලා යවුවා පන්සලට. මේ පන්සලට යාවපු හැටියේම මතක් වුණාලු මේ ශ්ලෝකය. අපි මේක දන් දෙන්නට කිව්වේ. ගහම ලෑස්ති වෙලා ඥාන පන්සල. විද්‍යාල් ළඟමයි පන්සල තිබෙන්නේ. ඉතින් බලුවම තමන් දානේ යාවපු එකන ඒ හාමුදුරුවන්ට නම් සෑහෙන්නට දානේ තිබුණා. නමුත් අනිත් හාමුදුරුවන්ට එක නමකට දෝෂයේ බැගින් තිබුණා කියන්නේ. ඉතින් ආපහු කාර්යයක නැගලා ඇවිත් ගෙදරේ සෑමක පිළියෙල කරලා තිබුණු සියලුම දේ අරගෙන ගියේ අනිත් සාම්ප්‍රදායිකත් සාම්ප්‍රදායිකත් සාම්ප්‍රදායික. අර ඇසුරේ ප්‍රයෝජනය. ඇසුරේ ප්‍රයෝජනය. නම් ඒ වගේ යම් කිසිවක් අපට කතා කියන්නේ කතා කරන්නේ. නමුත් ඒ කතාවේ කෙනෙකුගේ සිත් සතන්හි එතෙක් නොතිබුණු ක්ලේශයක් ඉස්මතු කරන්නට ඒ කතාව යෙදී යුතු නෑ. ඒකයි තේරුම් ගන්න. ඒ ඒක ගැනම කාරණයක්. ඒ නිශ්ශබ්දෝ ඉන්නේ ඒක නෙවෙයි. එතන කතා කරන්නට අවස්ථාවක් ගන්න කලේ කතා කරලා ඒක නෙවෙයි. දැන් ඒ හාමුදුරුවෝනත් නිශ්ශබ්ද නෙවෙයි. ඒ හාමුදුරුවෝ තරහින් කතා කළා නම් නේ? පරිශාසන කීවා නම් ඒ ඒ කංශ වචනේ කියපු පින්සිදුන වැඩක් නෙවෙයි නේ දැන් අර වගේම තමයි සමහර කියන්නේ මේ මම දැක්කා සමහර මේක බුදුරජාණන් වහන්සේටයි සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයක් නෙවෙයි අර කුඹල කේසී පිළිබඳව කතාව කුඹල කේසී අර හොරාව අන්දෙන් පහලට තල්ලු කළා ඒ තල්ලු කළ වෙලාවේ දෙවියෙක් එතන සිට කීවා අර හැම කෙනෙකුම මේ පුරුෂයා हाँ මොසෝ මොසෝ සබ්බේසු කාලෝ මොකෝ සබ්බේසු කාලෝ එහෙමද පුරුෂෝ හෝති පඬිතෝ ඉතිහිති පඬිතා හෝති සත්‍යපත්තං චක්කණ එහෙමනේ එහෙම ඒ හැමතැන දිව පුරුෂයා විතරක් නෙවෙයි පඬිත වන්නේ ස්ත්‍රියත් ඒ අවස්ථාවලදී ඒ තන්වලදී පඬිත වෙනවායි ඒ පඬිත වීමක් නෙවෙයි අර කාගේ හරි මරණය සිදු කරපු එතන සාමෝචිතව ක්‍රියා කළා තමයි ජීවිතයට ගන්න නමුත් ඒක පඬිත්කම නෙවෙයි. පඬිත්කම නෙවෙයි බුදුරජාණන් වහන්සේ නෙවෙයි කියන්නේ දෙවියන් කියපු කතාවක්. දෙවියන් කියන්නේ දෙවිවරු බොහෝසේ ඉන්න මහා මූඩයි. බොහෝම මූඩයි. එය එය තමන් ලබා තිබෙන ලබා තිබෙන මේ සම්පත් වලින් ආභ්‍ය වූ සම්පත් නිසා මහා මුලාවකට පත් වෙලා සිටින අය. මේ ධර්මය අහලා මේ ධර්මයේ පැත්තට හැරිලා ඒවත් මේ ලවපු අය තමයි මේ පැත්තට හැරිලා ඉන්නේ. අනිත් අය මහා මූఢ ජීවිතයක් ගත කරන්නේ. මුලා වූ ජීවිතයක්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. දෙවියන් අතර දෙවිව සිටින බොහෝ දෙනෙක් මෙරි උපදින්නේ නිරයෙහි තිරිසන්ව പ്രേතවක. ඒකයි කාරණය. ඒ නිසා මේ අපි මේ දෙවියන්ටත් ඒක සැලකිලි කරන්න ඕනේ. ඒ කියන්නේ ඒත් එක කොටසක්. කොටසක් ඒ අය ඒ සමහර විටක අපව මුලා කරන්නට පුළුවන්. එහෙම දෙවිවරු සිටිනවා. මුලා කරන්නට පුළුවන්. දැන් මාර්ගික පුත්‍රයා කියන්නේ බොහෝ බලවත් කෙනෙක් නේ. ඉතින් භික්ෂුන් වහන්සේට බුදුරජාණන් වහන්සේට භික්ෂුණීන් වහන්සේලාට කොයිතරම් කරදර කළාද? ඒ ඔක්කොම මොන කරදර නිසාද කියලා බලන්න. ඒ ඔක්කොම සම්බන්ධයි මේ අප කතා කරන සංයෝජනයන්. සංයෝජන. ඉතින් මේ සංයෝජන අප තුල උපදින. ඒ අවස්ථාව. දැන් අප දන්නවා අකුසල් සිත් 12ක් ගැන. අකුසල් සිත් 12ක් ගැන. කාමරාග සංයෝජනයේ කියන එක උපදින අවස්ථාවක් වුණොත් මොකක්ද ඒ සිත? ලෝභ මූල ඊළඟට භවරාග සංයෝජනයේ කියන එක ඇති වුණොත් අපි ධර්මනායි එන පරිදි ලෝභ මූල සිත. පටිඝ සංයෝජනය ද්වේෂ මූල සිත. මාන සංයෝජනය ලෝභ මූල සිත. මානයේ ලෝභ මූල සිත. විත්ති සංයෝජනය ලෝභ මූලෙහි විත්තිගත සංපයුක්ත සිත. සීලපත පරාමාස සංයෝජනය විත්තිගත සංපයුක්ත සිත. විචිකිච්ඡා සංයෝජනය විචිකිච්ඡා සංපයුක්ත සිත. ඉස්සා සංයෝජනය ද්වේෂ මූල සිත මච්චර්ය සංයෝජනය ද්වේෂ මූල සිත අවිජ්ජා සංයෝජනය අකුසල් සිත් දොළොස්කක ප්‍රධාන වශයෙන් මෝහ මූල කිස් මොකද අකුසල් සිත් 12න් තියෙනවා අවිද්‍යාව ඒ නිසාම බුදුරජාණන් වහන්සේ අර ගෝපික හැමතුරුවන් තමන්ගේ දිවි නසාගත් අවස්ථාවේ ගැන දෙල්ල කතාගත් අවස්ථාවේදී ඒ කතා කතාගත් අවස්ථාවේදී උන්වහන්සේට ඇති වූ වේදනාව යටපත් කරලා ඒ වේදනා පරිග්‍රහය කරලා ඉස්සෙල්ලා වේදනාව අරමුණු කරලා දර්ශනාවෙන් උන්වහන්සේට හැකිනුනා ඒ අවස්ථාවේදීම රහත් වෙලා පිළිවන් පාන. එනෝනේ මේ බුදුරජාණන් වහන්සේ වෙත මාර්යා ඊට කලින් කියේ. යෝධිකහාමුදුරුවෝ මෙල්ල කතා ගන්නට ලෑස්ති වෙනවයි කියන මේ දැනගත්ත හැටියේම මාරයා හිතුවා බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රාවකයා මෙල්ල කතා ගන්නට යන්නේ ජීවිතය පිළිබඳව තියෙන අපේක්ෂාව අත්හැරලා ජීවත් වීමට තියෙන ආසාව නෙවෙයි ජීවිතය පිළිබඳව තියෙන අපේක්ෂාව අත්හැරලා මොන කරුණක් නිසාද මේ ලබාගත් ධ්‍යානයෙන් නොපිරිහි ඉඳරෙන්නට කියලායි කතා කරන්නේ. ඒ නිසා මේක වළක්වන්නට ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියේ. ගිහින් උන්වහන්සේට සැලකරනවා. වෙන වෙලාවකදී කියන්නේ නැති විදිහේ වර්ණනාවක් කළා බුදුරජාණන් වහන්සේ. මහා වීර මහා පඤ්ඤ ඉද්ධියා යසසා ජල. සබ්බ වේද භාසීත රාදේ වන්දාවි චක්කුබල. සාවකෝති මහා වීර මරණං මරණාභිභූ චේතයති පත්තයති තං විශේෂ දුකින්දර කතන්හි භගවා ප්‍රියං ශාවකෝ ශාසනේ රතෝ අත්තත්තමානසෝ සෙක්කෝ කාලං කෛරා ගණේෂ්ඨ බොහොම මේ භාර්යා දේහාම්ලන්ට තියෙන ආදරයට වගේ කරපු කතා මහා වීර මහා පඤ්ඤ විද්‍යා යසසාජන මහා වීරයන් වහන්සේ මහා ප්‍රඥයන් වහන්සේ ඉර්ධියෙන් හා යසසෙන් බබලන්නා වූ ස්වාමීන් වහන්සේ සබ්බ වේල භාසීත සියලු වෛර භය කියන මේවා ඉක්ම වූ ඒ බුදුරජාණන් වහන්සේට මේ කියන්නේ වහන්සේ ඒවා පිළ ඉක්මවලා සබ්බ වේල භයාපීත රාදේ වන්දා චක්කුම රසත් ඇති ඒ ඔබ වහන්සේට ඔබ වහන්සේගේ සාධක මම වඳිමි ශාවකෝතේ මහාවීර මරණං මරණාභිභූ නේ. ඒක නේද ඊළඟට කියන්නේ. ඉතින් පාදා කියවනේ. මොකද? ශ්‍රාවකෝපේ මහාවීර ස්වාමීනි මහාවීරයන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවකේ මරණං මරණාභිභු මරණය පැවැත්තෙන් මරණය සිදු කර ගන්නට දැන් උත්සාහ කරන්න. චේතේ ඒ ගැන හිතනවා. පත්තේති ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ මරණය සිදු කර ගැනීමට දැන් අදහස් කරනවා සංවිශේෂ දුකින්තර. ඒක වලක්වන්නේ දුකින්තරයන් වහන්ස. ඒක බුදුරජාණන් වහන්සේ. කතම්හි භගවා කුයිහං ශාවකෝ ශාසනේ රතෝ ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් මේ ශාසනයේ ඇලුණු ශාසනයට කැමති ශාසනයේ ඇලුණු ශ්‍රාවකෙක් අපත්ත මානුෂ සෙක්ක ආවම රහත් බව ලබා ගන්නේ නැතිව අපත්ත මානුෂ අපත්ත මානුෂ කියන්නේ එතන රහත් බව කාලං කෛරා ජනේසිතාවේ සාමාන්‍ය මිනිසුන් වගේ මරණයට පත්වන්න යන්නේ ඇයි කියන්නේ එනේ හාමුදුරුව මෙන්න කතාගෙන අර විදියට වේදනා පරිග්‍රහය කරලා ඒ සෝවාන් ආදී මාර්ග පිළිවෙලින් රහත් රහත් වෙලා පිරිනමන උත්සාහය ඒක දැක්කා බුදුරජාණන් වහන්සේ මේ මාර්යාට කියනවා ඒවං ඉද්ධීරා කුබ්බන්ති නාග සංඛන්ති ජීවිතං සමූලං සම්මප්පුය බෝධිකෝ පරිනිච්චතු ඒවං ඉද්ධීරා කුබ්බන්ති ධීරයෝ කියන නුවණැත්තෝ සම්දිතයෝ එසේද සිදු කරනවා ඒවං ධීරා කුබ්බන්ති නාග සංඛන්ති ජීවිතං සමාජ ජීවිතයේ පිළිබඳ අපේක්ෂා බලාපොරොත්තු සබාගන්නේ නැත. නාවකංකන්ත ජීවිත. සමූලං තන්හං අබ්බුයිහ මුල් සහිත වූ මුල්ද සහිත කියන්නේ මුල සහිත වූ কৃষ্ণාව අබ්බුයිහ උතුරා දරලා ගෝධිකෝ පරිනික්කෝ ගෝධිකයෝ ත්‍රිනිවන් දාගෝව බුදුහාමුදුරුවෝ එතන මුල් සහිත কৃষ্ণාවේ කිව්වේ තෘෂ්ණාව හැම විටම අවිද්‍යා මූලයෙන් යුක්තවයි ඇතිවන්නේ. අවිද්‍යාව නැතිව තෘෂ්ණාව තරපින්නේ නැහැ. එතකොට තෘෂ්ණාව එහෙම පිටින්ම නැති කරන්නට නම් අවිද්‍යාව එහෙම පිටින්ම නැති කරන්නට ඕනේ. ඒ නිසානේ ඒ රාග විරාගාය චේතෝ විමුක්තිය ඊළඟට අවිජ්ජා විරාගාය සංඥා විමුක්තිය. සමතෙන් කරන වැඩේ හැටියට දක්වන්නේ සංහාවේ නිරෝධය. විදර්ශනාවෙන් ප්‍රඥාවෙන් කරන වැඩේ හැටියට දක්වන්නේ කෘත්‍ය හැටියට අවිද්‍යාව විරෝධය. දැන් ඒකද කරන්නේ අන්හාව කියන එක ඇතිවන්නේ මක් නිසාද? ඇලෙන්නට දෙයක් මෙහි නැtei කියා නොපෙන්වන මුලාව නිසා. ඒ මුලාව නිසා ඇලෙනවා. ඒ නිසා ඒ ඇලීම දුරු කරන්නට නම් කල යුතු පිළින්නේ කුමක්ද? ඇලෙන්නේ යම් මුලාවක් නිසා නම් ඒ මුලාව දුරු කරන්නට. මුලා වීම මෝහය අවිද්‍යාව. අපි ඒකෙන් අතනවා. Thank you. සබ්බේ සංඛාරා මිච්ඡා පීඩා පඤ්ඤාය පස්සී වචන සිද්දති විච්ඡේතමං භෝති කියා සබ්බේ සංඛාරා මිච්ඡා පීඩා පඤ්ඤාය පස්සී වචන සිද්දති විච්ඡේතමං භෝති කියා සබ්බේ ධම්මා මිච්ඡා පීඩා පඤ්ඤාය පස්සී වචන සිද්දති විච්ඡේතමං භෝති කියා දුක්ඛපත්තාදි දුක්ඛා ප්‍රත්‍යත්තාදි භය දුක්ඛපත්තාදි දුක්ඛා උපපති පාණු ආකාශත්තාට කුමක්කාරී වානාදානි සිතා සම්මන්තනමු විද්වා වන්දකම් සාසනං ආකාශත්තාට කුමක්කාරී වානාදානි සිතා සම්මන්තනමු විද්වා වන්දකම් සාසනං ආකාශත්තාට කුමක්කාරී වානාදානි සිතා සම්මන්තනමු විද්වා වන්දකම් සාසනං